භාවනාව කරගෙන යනවා ස්වාමීන් වහන්සේ. මට ඒ ගැන තාම එහෙම ලොකුවටම මේ අවබෝධයක් ආවෙන්නේ වැටීමයි. එහෙමයි. ආමයිති කියන්න කැමතිද මොනවද භාවනාවට කරන්න කියලා? ස්වාමීන් වහන්සේ ඉතින් මම දැන් අර මගේ මේ පොඩි කොණ්ඩයක් අරගෙන තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පිල්ලටයි ඇඟටයි මම ගාඩ් එක දාගෙන ඉන්නේ. අර වාඩි වෙන ඉරියව්ව ඔව් පොඩි මේ එහෙම අපහසුතාවයක් තියෙන කොහොමද ස්වාමීන් වහන්සේ ඉරියව් ගැන කරගන්නේ අපිට ඔව් පහසු ඔව් පහසුවක් ඔබතුමීට පහසුවක් තියෙන පුටුවක වාඩි වෙන එක වගේද එහෙමයි ආව අම එහෙනම් එහෙම එකක් කරමු දැනට ඔබතුමීට පහසුවක් සැලසෙන විදිහක් තියෙනවා නම් ආන්ගේ සැලසෙන විදිහට ඒ ටික කරන එක හොඳයි කියලා ඇත්තටම යෝජනා කරන්න පුළුවන්. මොකද මේවා අර විවේක නිශ්චිත විදිහට තියෙනවා. අපිට විවේකයක් ඇති වෙන විදිහටයි මේ කටයුතු ටික වෙන්න ඕන. අර යුදහමුදාවේ වගේ තියෙන අර කරා ඉරියව්වකට සීමා වෙන කාරණාවකට වඩා භවනාව කියලා කියන්නේ අපිට නිවීමක් සැනසීමක් ගෙනල්ලා දෙන දෙයක්. එතකොට කිසි කරදරයක් නැතුව වද වේදනාවක් නැතුව බොහෝ වෙලාවක් ඉන්න පුළුවන් වෙන ඉරියව්වක් ගත්තොත් හොඳයි. ඉතින් දැන් ওই කියන හැටි ලස්සනීපිකුත් තියෙන හින්දාම මම හිතනවා පුටුවක් වගේ දෙයක් භාවිතා කරන එක හොඳයි යුතුයි කියලා. දැන් පහුගිය දවස් ටිකේ ඇත්තටම කියනවා මගෙත් අර ධනිෂේ ලොකු කැක්කුමක් තිබ්බා. ඉතින් ඒකින්ද මට කකුල නමාගෙන පහනා ගන්න හරි අමාරු වුණා. ඒකින්ද මම පරයන්කට ගියාට පස්සේ එක කකුලක් දිගේ ඇරලා සිටියේ. මොකද එතකොටයි ලේසි වුණේ. මොකද ධනිෂ හරිම හරිම වේදනාවක් තිබ්බා. ඉතින් ඒකින්ද අපි අර අර දැනට ඉගෙන ගන්න බලමුවා මේ ශරීරය තුල ඇත්තටම ශරීරයට දැන් අපි ඇත්තටම ශරීරය කියන කියන එක අහන්න පටන් ගන්නවා වගේ මේකෙන් වෙන්නේ. හැබැයිවටම කියනවනේ එයා කියනවා අපිට මේක තුළ ඔයාලට කැමැතිම දේ කරන්න බෑ. මේකට කරන්න පුළුවන් දේ කළා නම් හොඳයි වගේ. අන්න එහෙම කතාවක්. ඉතින් ඒක මේ කියන ස්වාමීන් වහන්සේ පහස්තෝ ඉරියව්වකින් වාඩි වෙලා හිතයට කමක් නැහැ නේද එතකොට නේද? එහෙමයි. පැහැදිලියටම කමක් නැහැ. පැහැදිලියටම මට පහසු ඉරියව්වකින්. එහෙමයි. එහෙමයි. එහෙම ඉඳලා බලන්නම තමන්ගේ සිහියට මේ වෙලාවේදී මොනවද ග්‍රහණය වෙන්නේ කියලා බලන්න. තමන්ට වැඩිපුරම මෙනෙහි වෙන්නේ තේරෙන්නේ මොනවද කියලා පොඩ්ඩක් බලන්න. හිත දුවනවා නම් දුවන විත්‍ය තේරුම් ගන්න. හිත ශරීරයට එනවා නම් ආ ශරීරයටත් එන විත්‍ය තේරුම් ගන්න. හුලඟ දැනෙනවා නම් ඔය කස්සල හුලං හරි කමන්නේ. ඒ මේ හමාගෙන එනේවරි කොහොම හරි ඒව දැනෙනවා නම් ඒ දැනෙන එක තේරෙනවා නම් ඒක බලන්න. ඊට පස්සේ අපි ඇඳන් ඉන්න ඇඳුමක් ඇඟේ ගෑවෙනව වෙන්න පුළුවන්. හා ඒකත් කමක් නැහැ. එහෙම නැත්නම් අපේ හිස තියෙන විදිහ, අත තියෙන විදිහ, ඇඟ තියෙන විදිහ, කකුල් තියෙන විදිහ ඔව තේරෙන්න පුළුවන්. හා ඒක කමක් නැහැ. ඒ වගේ අර කාරණා ඔය කියාපු ඔක්කොම නෙවෙයි. ඒ වගේ දේවල් වලින් අර ප්‍රකට වෙන දේවල් මොනවාද කියලා බලන්න. ඒ ප්‍රකට වෙන දේවල් අතරින් ඔබතුමිය කාලාන්තරයක් තිස්සේ කාලයක් තිස්සේ ඒක පුරුදු කරගෙන හිටියොත් එහෙනම් ඔබතුමියටම තේරෙවි මේ මේ කාරණාවන් වලට මගේ අවධානය යොමු කරන එක ටිකක් කරදර සහගතයි. නමුත් මේ මේ කාරණාවන් වලට අවධානය යොමු කරන එක ටිකක් එහෙම කරදරයක් නෑ. අන්න එහෙම Tamanටම තේරෙන්න පටන් ගැනීම යන එකට වඩා හිත එකලස් කරගෙන මේ ශරීරය ආශ්‍රය කරගෙන දේක තියාගන්න එක මට ගොඩක් ලේසියි කියන්නේ. ඒත් එක්ක පුළුවන් තරම් අර කම්ෆර්ටබල් වෙන්න බලන්න. ඒ කියන ඉරියව්ව තුළ පුළුවන් තරම් පහසු වෙන්න බලන්න, සැහැල්ලු වෙන්න බලන්න. එතකොටම වැඩි වෙලාවක් වාඩි වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. මේකක් තියෙන ওই වේදනාවක් දැනෙනවනම් ඒ වේදනාව කියලා කියන්නේ ඇත්තම කියනවනම් මේ පරණ යාළුවේ. දැන් ඔව් එයාට එන්න දෙන්න ඇවිල්ලා කොන්දට වෙලා ඉන්න දෙන්න. ওই වේදනාවත් එක්ක අමනාප ඇතිනක් ඇති කරගන්නේ නැතුව ඒකට ඔහොම ඔහොම ඉන්න දෙන්න. ඒකට මනාප වෙන්න බලන්න. මනාප වෙන හැටි ඉගෙන ගන්න. එතකොට මේ වේදනාව තුළ තියෙන වේදනාත්මක භාවය අහෝසි වෙලා යන්න පටන් ගනී. ඒක එක්තරා විදිහක දෙයක් තියෙනවා තමයි. නමුත් ඒක තුල වේදනාවක් නැති ඒක ප්‍රශ්නයක් නෑ අපිට. අන්න එහෙම ස්වභාවයකට අපේ හිත ගන්න පුළුවන් කමක් හම්බුනේ. හොඳේ. හොඳයි ස්වාමීන් වහන්සේ මම මේ විදිහට කරලා බලන්නම්. වහන්සේට බොහොම පිං. පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මට තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න. එහෙමයි. අහන්න බලන්න. ස්වාමීන් වහන්සේ දැන් ආනාපානසති භාවනාව කරනකොට අපි ඇත්තටම මේ හේතු වෙනවා නම් ඒක වැරදි නේද? එම හේතු වෙන එක බුදුරජාණන් වහන්සේ අමුදනව දාලේ නෑ නේද? වෙල් අම මෙහෙම අපි අර මට මෙහෙම විශේෂ එහෙම එකක් ගැන කියලා නෑ කොහෙවත් ඇත්තටම කියනවා නම් කොහොමද කියන්නේ නිසීදති පල්ලංකම් ආවුජිත්වා උජුං කායම් පනිදාය පළගබ් බැඳගෙන වාඩි වෙන්න උජු කය ඍදු කරගන්න කියලා. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන්නේ. මං ඇත්තම කියනවා නම් රහසක් කියන්නද ඔබතුම මේක කාටවත් කියන්න එපා හොඳේ මමත් වාඩි වෙන්නේ කොන්ද හේතු කරගෙන මොකද මගේ කොන්දේ අමාරුවක් තියෙනවා ඉතින් ඒකේ දව මෙහාට ආපු කට්ටිය නම් දැකලා ඇති මට පොඩි ආසනයකුත් තියෙන ආර පින්තූරු නැත් බගලා ඉතින් මේ මොකද ඒ එහෙම වුණාම මට ලේසියි අතරම කියනවනම් මොකද කාලෙක ඉඳලා තියෙන කොන්දේ අමාරුවක් තියෙනවා ඒ කාලේ වැඩ කරලා ඉතින් ඒක හන්දා ඒකේ මම නම් එච්චරම දකින්නේ හැබැයි මෙහෙම අර ගොඩාක් කම්ෆර්ටබල්ම විදියට වුණොත් එහෙම ටිකක් නිින්ද යන්න බලන්න අර එමේ පුළුවන්. නමුත් අර කොන්දට පොඩි පොඩි නිකන් ජැක් එකක් කියන්නකො. අන්න ඒ විදිහට අර අර කොන්දේ අමාරුවක් තියෙනවා නම් මොකක්ද එන්නේ එහෙම ලක්ෂණයක් තියෙනවා නම් භාවිතා කළාට මම හිතන්නේ නැහැ වැරද්දක් තියෙවි කියලා. ඕක අයින් කරන්න ඕනම නම් අයින් ඇතරම අහක් කරන්න ඕනම නම් කාලයක් යනකොට ආව අපිටම තේරෙවි දැන් මේක ඕනේ නැහැ මට කියලා. එහෙම එකක් වෙන්නත් පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් අර මං වගේ කාලයක් ගියාට පස්සේ එහෙම එකක් භාවිතා කරන්න පටන් ගන්නත් පුළුවන්. එහෙමයි සම්මාස. තව පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවලු අපේ මහත්තයාට පොඩ්ඩක්. එහෙමයි. ස්වාමීන් වහන්සේ සමහරලා උගත් වෙලාවට මට මෙහෙම බිය වාඩිලා ඉන්න බෑ එක විදිහකට. කකුල් දෙක අර මේ අරමිනේ ගොතාගෙන ඉන්න අපහසුයි. ඒ වෙලාවට ඉතින් පුඩුවක වාඩිලා තමයි භාවනා කරන්න සිදුවෙන්නේ. ඉතින් ඒක වරදක් තියනවද? ආතේ අතරම ඔය වාඩි වෙලා ඉන්න තැනේ හෝ ඒ ඒ ඒකේ කිසිම මේවකක් නැහැ මම හිතන්නේ. මොකද අපිට අර ඉරියව්ව කියලා කියන්නේ ඇත්තටම ඉරියව්වක් විතරයි මෙතන වැදගත්කම තියෙන්නේ අපේ සිහිය පවත්වනවාද නැද්ද කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අපි දකින පින්තූරවල ওই සමාධි පිළිමේ එහෙම එහෙම කියන විදිය දැකලා තියෙනවා. එහෙම එකක් තියෙනවා. ඒ අවංකවම බලනකොට අපිට පුටුවේ කියන එකේ වාඩි වුණාම නිින්ද යනවා නම් තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඇත්තටම භාවනාවක් කරනවා නම් අර කොන්ද පොට්ටක් හේතු කරගන්න ඕබනාකමක් තියෙනවා නම් එහෙම එකක් භාවිතා කළාට අමන හිතන්නේ නැහැ වැරද්දක් තියෙවි කියලා. ඒකේ ඒ ඒ ධර්මතම මේ එකක් තියෙවි කියලා නම් මම එහෙමනම් හිතන්නේ නැහැ ඇත්තටම. ආ ස්වාමීන් වහන්සේ සර්වයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට නම් දැන් ප්‍රශ්නයක් මතක් වුණා. ඒක මේ මං හිතුවා ඒක අදාළයි මේ මේ අහන එක ස්වාමීන් වහන්සේ දැන් ඔය දැන් හේතු නිසා තමයි දැන් වේදනාවක් ඇති වෙන්නේ ඒ කියන්නේ ස්පර්ශය නිසා ඒ පස්සපච්චය කියලා කියන්නේ එතකොට මට තේරෙන විදිහට මට ඒ ඒ හේතු ගොඩ නැගිලා ගොඩ නැගින්නේ කොහොමද ඒක නිසා තමයි මේක ආවේ කියලා භාවනාවේදී පුරුදු කරන්න ඕනි ඒ පුරුදු කරන්න ඕනි කියලා තමයි මං හිතන්නේ එහෙම තමයි කරන්න ඕනි කියලා ඉතින් එහෙමනම් කොහොමද ඒක කරන්නේ කියලා මේ ප්‍රායෝගික වශයෙන් දැන් උදාහරණයක් වශයෙන් දැන් දැන් සක්මන කරනකොට ස්පර්ශය නිසා තිරෙනවා වේදනාවක් ඒ කියන්නේ වේදනාවක් කියන්නේ දැනීමක් එතන එතන සෙන්සේෂන් එකක්. ඉතින් එතකොට කොහොමද ඒක ස්වාමිනාසේ ඒ ඒ දැන් මොකද එතන ඔය හේතුවක් නිසා තමයි ඕක ඇති උනේ කියලා කොහොමද ඒක දැන් හේතු හේතුවක් ගොඩනගන්නේ කොහොමද කියලා ප්‍රායෝගික වශයෙන් මම මේ කල්පනා කරන්නේ කොහොමද කියලා ඒක ඒ එතන කොහොමද ඒක ස්වාමිනාසේ ප්‍රායෝගික වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියලා සතිපට්ඨාන සූත්‍රයට ආශ්‍රයෙන් උත්තරයක් දුන්නොත් එහෙම එහෙමයි. ඒක තුල මම දකින්නේ නැහැ අර ওই තරමේ අභ්‍යන්තරයකට යන්න ඕන කමක් තියනවද කියලා. නමුත් ධම්මානුපස්සනාව තුල නම් තියෙනවා මෙහෙම කාරණා කීපයක්. කොහෙද දුක හටගන්නේ? ඇහැ තියෙන තැන දුක හටගන්නේ. කොහෙද දුකෙන් නිදහස් වීම තියෙන්නේ? ඇහැ තියෙන තැනමයි දුකෙන් නිදහස් වීම තියෙන්නේ. අන්න ඒ වගේ කාරණා නම් කියලා දෙනවා. ඒ හැරෙන්න ඔය ඔය වගේ අම්ම ඔය කියනවා වගේ කාරණාවක් මම හිතනවා මෙනෙහි කිරීමකට ගොඩක් කිට්ටුයි කියලා. අර මේ සතිපට්ඨානය කියන සිහිය පුරුදු කරනවා කියන කාරණාවට වඩා ඇත්තටම කියනවා නම් සතිපට්ඨානය කියන එක තුලදී අපිට උගන්වන්නේ අපිට කියලා දෙන්නේ වර්තමාන මොහොත තුල එන නගින්නේ මොකක්ද ඇති වෙන්නේ මොකක්ද ඒ ඇති වෙන දේ සිහියට භාජනය කරගන්න එක. එහෙම නැත්නම් ඒ ඇති වෙන දේ භවනා අරමුණ වශයෙන්ට භවනා අරමුණ වශයෙන් තියාගන්න ඉගෙන ගන්න එක. එතකොට ඒකෙන් ඒකේ අනිත් පැත්තෙන් ඉගෙන ගන්න එක තමයි අර මට උවමනා දේ කරන්න හදනවට වඩා ඒ තියෙන දේත් එක්ක සාමයෙන් ඉන්න හිත හදා ගන්නවා වගේ. ආන් ඒ වගේ ලක්ෂණයක්. ප්‍රතිපටහන සූත්‍රයේ මුලින්ද අගවටම යනකම් ඒ කාරණාව තමයි තියෙන්නේ. හැබැයි දේශනාව ගැන ප්‍රධාන කරනකොට ওই දේශනාව තුල ඔය කියන ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන භාවය ඒ ඒ වගේ ලක්ෂණ ගැන කතා බහ කරලා නම් තියෙනවා. එහෙම එකක් තියෙනවා. හැබැයි මම දන්නේ නෑ ඒක භාවනාව තුල අපිට මතක් කරන්න මෙනෙහි කරන්න ඌමනාමද කියලා නක්. එහෙම එකක් ගැන නම් ඇත්තටම මට කියන්න කොහොමද මං කියන්නේ? එහෙම එකක් ගැන මට කියන්න විදිහක් නෑ. ඇත්තටම කියනවා මට එහෙම එකක් ගැන කියන්න තේරෙන්නේ නෑ කියලා කියමු. මොකද එහෙමයි සාමාන්‍ය ප්‍රශ්නේ මට තේරුනේ නැතු දන්නේ නැහැ. එහෙනම් මම වැරදිවට වෙන්නේ නැති ඕක ඇහුවේ. මම දැන් ස්වාමීන් වහන්සේ හොඳයි ඒ ඒ කායාන් සක්මනට වඩා ඒක අදාළ නැතුව ඇති. නමුත් දැන් චිත්තානුපස්සනාවට එනකොට දැන් හිතේ මේ හිත දිගෑරෙනවා මේ හැකිලෙනවා ඒ වගේ ඒවා අත්දකින්නවා නම් ඒ ඒ කියන්නේ ඒක එතනදී හොයන් නිකන් ඒක දිහා බලන එකද නැත්නම් ඒක ඒක ඇතිවීමට හේතුව මොකක්ද කියලා හේතුව ගොඩනැගින්නේ කොහොමද කියලා බලන එකද එහෙම එකක් තියෙනවද සමනන්සේ මෙහෙම අපිට ඇත්තටම ඉගෙන ගන්න උවමනාකමක් තියෙනවා නම් මේක ඇතුනේ කොහොමද කියලා මොහොතක් අර සිහියෙන් අයින් වෙලා ඒ කියන්නේ සිහියම තමයි සිහිය කියන්නේ වර්තමාන මොහොත තුල ඉන්නවා කියන එක අයින් වෙලා පොඩ්ඩක් මෙනෙහි කරලා ආපස්සට හැරිලා බලන්න පුළුවන් මේක උනේ කොහොමද කොහොමද කියලා විමර්ශනය කරලා. එහෙම කරන එකේ ලාභය මේකයි. ඊට ඊළඟ වතාවකදී ඔය කියන තැනකට අපිව අරන් යන ආරම්භය සිද්ධ වෙනකොට ඒ ආරම්භය අපිට අහු වෙන්න පටන් ගනී. අපි අර ඔය කියන හිත හැකිලිම සිද්ධ වුණා කියන්නකෝ එහෙම නැත්නම් හිත විසිරීම සිද්ධ වුණා කියන්නකෝ අපි හිතපු කාර්යයන් කීපයක් හින්දා එතකොට ඒ කාරණා කීපය හිතන්න හේතු වෙච්ච මූලිකම අවස්ථාවක් ඇති. උදාහරණයක් හැටියට කියනවා නම් ඕක පටන් ගත්ත කියන්නකො මෙහෙම ආනාපානය බලාගෙන යනකොට ඔන්න සද්දයක් ඇහෙන්න ගත්තා. අපි සද්දෙට ගියා. ඊළඟට ආපහු හිතුණා නෑ ආනාපානෙට එන්න ඕනේ. ඊට පස්සේ ආනාපානෙට ආවා. ඊට පස්සේ ආය සිතුවිල්ලකට ගියා. දැන් ඔන්න සද්දෙටත් හිත යනවා ආනාපානෙටත් එනවා සිතුවිල්ලටත් එනවා. දැන් ඔන්න හිත පනිනවා මේ දෙකට. මම උත්සාහ කරනවා මේකට ඇදලා ගන්න. ඔන්න මෙතන පොඩි හිත දිවිල්ලක් පටන් ගන්න තියෙනවා. දැන් කාරණා තුනක් තියෙන හින්දා. ඕක තව ටිකක් වර්ධනය වෙලා අර සිතුවිල්ලෙන් සිතුවිල්ලට එකතු වෙලා වගේ වෙලා දැන් ඔන්න සිතුවිලි කීපයකුයි සද්ද කීපයකුයි ආයෙත් ඉඳලා හිටලා ආනාපානෙටයි ඔන්න ওই විදිහට එන්න වුණාම ඔන්න හිතේ විසිරීමක් හැදුණා කියන්නකෝ. එතකොට අපිට අවසානයේදී ඔය කියන විසිරීම අර මහා ලොකු තැනකටපත් වුණාට පස්සේ විතරක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට තේරෙන්නේ. එහෙමයි. විදිහට මෙනෙහි කරන එකේ ලාභය හැටියට මම දකිනවා ආපස්සට මේකේ මුල අහුවෙන්න පටන් ගන්න එක. අර එක එක තැනකට හිත එහාට ගියපුවාම ඒ ඒ ඒ හිත ගියේ එකට අමනාපයක් ඇති කරගෙන ආපස්සට ගත්ත එක භාගදා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක කරදරයක් හෝ ඒක ඒකින්ද මේ කරදරය ඇති වුණා වෙන්න පුළුවන්. එතකොට මොහොතක් ඒ විදිහට මෙනෙහි කරන එකත් හොඳයි. ඕකත් සිහියෙම කොටසක්ම තමයි. ඕකට කියනවා අර ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංයුක්තේ සූත්‍රයක් තියෙනවා විභංග කියලා. අනේ සූත්‍රයේ කියනවා සතිය ගැන විස්තර කරන කොටසේදී සතියේ ලක්ෂණ මොනවද කිව්වහම බුදුහාමුදුරෝ දේශනා කරන්නේ චිර කතම්පේ චිර භාගිතම්පේ සරිතා අනුස්සරිතා කියන ඔන්නේ වචන. එතකොට මේ විදිහටයි කටයුතු කළේ, කතා බහ කළේ, වැඩ කටයුතු කළේ, හිතේ කළේ කියලා එහෙම මෙනෙහි කරන එකත් සිහියම කොටසක් තමයි. එතකොට ඔය කියන ආකාරයට මෙනෙහි කරන්නත් පුළුවන්ගම. හැබැයි ඒකේ තේරුමක් නෙවෙයි අපිට ඒ දැනෙන හැම සිතුවිල්ලක්ම ওই විදිහටම ඇනලයිස් කර යුතුමයි කියන එක කියවෙන්නේ නැහැ. එතකොට එහෙමනම් අපි අර ඒ හැම එකකටම ඒ කියන විදිහේ දෙයක් අර කෘතිම දෙයක් කරන්න උත්සාහ කරනවා වගේ ලක්ෂණයක් තමයි මම නම් දකින්නේ අතරම කියනවනම්. මොකද ඒ ඒ ඒ ওই කියන කාරණේ මෙනෙහි කර කර ඉන්නකොට අපිට අපේ වර්තමානය තුළ ගොඩාක් වෙලාවක් ගෙවිලා තියෙන්න පුළුවන්. වර්තමානය තුල ගොඩාක් වෙලාවක් අපෙන් ගිලිහිලා තියෙන්නත් පුළුවන් සිහියට එහා ගිය. මොකද මේක මෙනෙහි කිරීමක් නිසා එක්තරා විදිහකට කල්පනා කිරීමක් පැත්තකට වැටෙන්න පුළුවන්. අර කල්පනා කිරීමක් නැති මෙනෙහි කිරීමක් නැති අර නිකම්ම නිකම් පවතින කොහොමද කියන්නේ ආරෝපණයක් නැති සිහියක ඉන්න හිතේ අකමැත්තක් වගේ තියෙන්නත් පුළුවන්. ඒක හින්දා අර ඒ හැම එකක්ම කල්පනා කරන තැනට අපි ආයෙත් ආයෙත් ඇදලා දාන තැනකට ඒවටින්නත් පුළුවන්කම. මෙනෙහි කරනවා නම් මෙනෙහි කරාට ප්‍රශ්නිකුත් නැහැ. නමුත් හැම එකක් ගැනම මේ විදිහට මෙනෙහි කරන්න මම හිතන්නේ ඌමනා වෙයි කියලා. අනිත් එක තමයි චිත්තානුපස්සනාවට යන්න ඇත්තටම කියනවා නම් සතෝච සම්පජානෝ කියන ඒ ඒ තැනට තරම්වත් අපේ සිහිය දියුණු වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ සිහිය තුල හොඳ තැම්පත් භාවයක් ඇති වෙලා තියෙනවා නම් තමයි හිත තැම්පත් කරගෙන ඒ තැම්පත් භාවය තුල අපිට එහෙට මෙහෙට හිත පන්නවා ගන්න නැතුව ඉන්න පුළුවන් තැනක් තියෙනවා නම් තමයි ඔය කියන හිතේ තියෙන ඒ ඒ ඒ දේවල් ගැන තේරුම් ගන්න පුළුවන් වෙන විදිහේ හොඳ තත්ත්වයක් ඇති වෙනවා. ඊට පෙර ආතුව අපි චිත්තානුපස්සනාව කරනවා කියලා හිතන්න වුණොත් හොඳයි එතන එක නරක නෑ. නමුත් මම හිතනවා අපි ඒක හිතන එකක් කරන්න කියලා. දසිනේකට වඩා. එතකොට ඔව් එතන එතන සතිපට්ඨානයකට වඩා මම හිතන්නේ සතිය කොහොමද කියන්නේ සතියක් ගැන කල්පනා කිරීමක් වගේ දෙයකට පොඩ්ඩක් හිතු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ගොඩක් වෙලාවට අපේ සතියෙන් සිහියෙන් බැහැර වෙන්න පටන් ගන්නවා. අර අර කියන ලක්ෂණ වලට. නමුත් අර ධර්මයේ කියන කාරණා ගැන තේරුම් බේරුම් ඇති කරගන්න එහෙම මෙනෙහි කරන එක එහෙම එහෙම හොඳ ලක්ෂණයකුත් තියෙනවා. විශේෂයෙන්ම දැන් මදුබින්නෙක් වගේ සූත්‍රයක් ගත්තොත් එහෙම ඒකේ ඔය ඔය වගේ කාරණාවක් ගැන හොඳට විග්‍රහ කරලා තියෙනවා. මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා. ඉතින් ඒ වගේ දේශනාවක් බලලා ඒ වගේ කාරණාවක් බලලා භාවනාවට යනවනම් අම මං හිතනවා අපිට ගොඩක් කියන දේවල් අල්ලගන්න තේරුම් ගන්න ලේසි වෙයි කියලා. ආ එහෙමයි. ඔව් ඒ හැරෙන්න මම හිතන්නේ නැහැ මගේ දැනුම හැටියට ඒ එන මතුවෙන හැම දෙයකටම අර කියන සිතුවිලි සෙට් එකම දාලා ඒ විදිහටම ප්ලේ කරන්න ඕනමයි කියලා නම් මම හිතන්නේ නැහැ. නමුත් මේකේ පැටර්න් එක අල්ලගන්න මේකේ ක්‍රමේ අල්ලගන්න මේ සිද්ධ වෙන විදිය මේකයි කියලා තේරුම් ගන්න අතරින් පතරින් ගොයි කීපයකට ඕක භාවිතා කළාට වරද්දකුත් නැහැ කියලා මම කියන්නේ ස්වාමීන් වහන්සේ සාමාන්‍යයෙන් මේ භාවනාව ඉවර කෙරුවට පස්සේ එහෙම බලන්නේ නැත්තම් මොකද ඒ වෙලාවේ ඒක අත්දකින්නවද මොකද නැත්තම් ඒක භාවනාව ඉවරුණාට පස්සේද එහෙම කරන්නේ භාවනාව තුළ සිද්ධ වෙන දේවල් ගැන නම් බුදුහාමුදුරුවෝ ඔය බොජ්ජංගවලදී කියන්නේ න චේතනාය කරණීයං ඒකෝ ධම්මාති කියලා. ඒවා හිතාමතා කරන දේවල් නෙවෙයි ඒවා ධර්මතා. අපි සිහිය පුරුදු කරගන්න උනහම සිහිය දියුණු වෙන දියුණු වෙන ප්‍රමාණයට ධර්මතා විනිශ්චය ඇති වෙන එක ඒක හිතට අයිති දෙයක් හැටියටයි කියන්නේ. එතකොට ඊට කලින් අපිට පුළුවන් නම් දැන් හිතන්න අපි භවනාවකට වාඩි වෙන්න කලින් අපි හිතන්නකො හරි පොතක් බලලා භවනාවට වාඩි වුණා කියන්නකො. එතකොට වැඩ කරන්නේ ඒ පොතේ තිබිච්ච ඒ ඒ ඒ තිබිච්ච කාරණා ටික භාවනාව තුලත් පොඩ්ඩක් අර ඉඟිබිඟි දාන බවක් පොඩ්ඩක් භාවනාවටත් පණින්න හදන බවක් භාවනාව ඇතුළටත් රිංගන්න හදන බවක් තේරෙන්න පටන් ගන්න පුළුවන්. ඊට වඩා ලාභයක් තියෙනවා භාවනා කරන්න කලින් ඔය වගේ සිතුවිලි ටිකක් ගැන මෙනෙහි කරලා භාවනා කරනවා නම් හොඳක් තියෙන්න පුළුවන්. හෝ භාවනා කරලා ඉවර වෙලා ඒකයි අර මම නිතර නිතර කියන්නේ කමඨාන් වර්තාව ලියන්න කියලා. ඒ කමඨාන් වර්තාව ලියනකොට Tamanටම තේරෙන්න පටන් ගනීවි ආ මෙතන මෙන්න මේ ටික මෙහෙම මෙහෙම සිදු වුණා. ආ මේකට මම අහුවෙච්ච හින්දා ඊට පස්සේ මෙතනින් හිත විසිරෙන්න පටන් ගත්තා. ආ එතකොට තමයි මේක මෙහෙම උනේ. ඊට පස්සේ තමයි මට ඌමනාවේ මානාපානෙට ගන්න ඕන උනේ. ආ එතකොට මම ගොඩක් හිත ඇතුලෙන් විහිසුටපත් වෙලා හිටියා මේ ගොඩක් දේවල් කරන්න. ආ ඊට පස්සේ තමයි නිින්දට වැටුනේ. අන්න එහෙම කියලා දේවල් ටික අපිටම තේරෙන්න පටන් ගත්තා. එතකොටම ඒක අර මෙනෙහි කරාට මේක තියෙන අර පොතේ තියෙන හැටියකට මෙනෙහි කළාට අපේ ජීවිතය තුළ සිද්ධ වෙලා තියෙන එක හෝ සිද්ධ වෙමින් පවතින එක අපි අවබෝධ කරගත්තේ නැතුවා වෙන්න පුළුවන්. නමුත් ඕක ගැන ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඒව ගැන හදාරන එක ගොඩක් වැදගත් වෙනවා. මේක තුළ තියෙන රටාව මේකයි කියලා තේරුම් ගන්න. හැබැයි වඩා වැදගත් වෙන්නේ ඊටත් එහා මේක වර්තමානයේ තුළ සිද්ධ වෙන විදිහ දිහා දකින්න පුළුවන් නම් අන්න එතනයි මායя හැංගිලා ඉන්නේ. අන්න එතනයි අපිව මේ සංසාරයට කැට ගහලා තියෙන දැම්ම ලියා ගන්න පුළුවන්කම. බොහොම පිං ස්වාමීන් වහන්සේ බොහොම පිං. සාද් සාද් සාද්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් සහ පොඩි යෝජනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. මේ කලින් කතා කරපු මහත්මියකුත් මේක කිව්වා. ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට සමහර වෙලාවට දැන් යම්කිසි අත්දැකීමක් දැනුණාම හිතනවා මේකත් ලියන්න ඕනේ කමටහන් වාර්තාවේ කියලා ඒක සමහර වෙලාවට නිතර නිතර හිතෙනවා ගන්නවා. ඒකට මොන හරි විසඳුමක් තියනවාද? යෝජනාව තමයි ස්වාමීන් වහන්සේ අනික් උදවියක් කැමති නම් අපිට ඉදිරි සතියේක සතිපට්ඨාන සූත්‍රය පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද කියන එක. හ්ම්. ආ ඒක තමයි. ඔව් ඔය ඔය ඔය ලියන එකේ තුල ඔන්නෝම අවුලක් නම් එන විත්ති මාත් පිළිගන්නවා. ඒකින්ද තමයි ගොඩක් වෙලාවට අපිට කියලා දෙන්නේ ඔය ලියන එක නතර කරලා දාන්න ඕනේ. අපි හිතමු ලියන එක දැන් මුලදී අර විදිහට කරලා ඒකට අපිව අර ඇඩික්ට් වෙන ගානක් තිබ්බ කියන්නකෝ. ඒ වගේ වෙනකොට පොඩ්ඩක් ඒ තියෙන සිතුවිලි වලින් බැහැර වෙන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා වෙන අත්දැකීම ඇත්ත එකක් නම් මවාපෑමක් නෙවෙයි නම් යනෝනා ඒ දේවල් ටික ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ඒ දේවල් ලියන්න ඕන කියලා හිතන මතුණාට මම හිතන්නේත් නැහැ මහා ලොකු වැරද්දක් කියලා. මොකද මගේ භාවනාව තුළ ඇත්තම කියනවා නම් මම කාලයක් මේ සතිය මොනවද කරන්න ගිහිල්ලා පුරුදු කරන්න ගිහිල්ලා ලොකුවට එනගත්ත කෙනෙක්. කතා කරන්න කෙනෙක් හිටියේ නෑ ඇත්තම කියනවා. පාස්ටේ කොහොමද කැලේ තනියෙදී. ඊට පස්සේ හම්බෙච්ච ඇත්තත් එක්ක කතා බහ කරද්දී ඔයතු මේක විශ්වාස කළෙත් නෑ. සිහිය සිහිය විතරක් නෙවෙයි මේ දාවි කියලා තමයි කිව්වේ. ඉතින් පස්සේ කොහොම හරි මට මට දැන් මේක ගැන ගොඩක් හිතෙන්න ගත්තා. මොකද පෙළ අරගෙන බලනකොට හැම තැනකම සතිය ගැන කියනවා. ඉතින් ඒත් එක්ක මම මොකද කරන්න පටන් ගත්තේ ඔලියන්න පටන් ගත්තා. එහෙම වුණාම ඊළඟට බලනකොට මටම තේරුණා අර මගේ කමඨහන් වார்த்தාව ඒ විදිහට පොතට ලියන්න වුණාම අර මේක අර අලුත් දෙයක් ඉගෙන ගත්තා හරි එහෙම දෙයක් කියනවට වඩා වාඩි වුණා ඊට පස්සේ මේක වුණා ඊළඟට මේක වුණා ඊළඟට මේක වුණා අන්න ඒ ආකාරයට එහෙම ලියන්න වුණාම ඕක ඕක තුල අර තියෙන ඇත්ත කතාව ලියවිලා තිබ්බා. එතකොට ඇත්තටම මම භාවනාව කියලා ඒක ගැන මොකක්ද කරන්න කියන එක මම ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට සමහරක් වෙලාවට සමහර අපිට හිතෙන්න පුළුවන් ආ මේක මේක ලිව්වා නම් හොඳයි මේක නොලිය කියලා. අන්න ඒ ලක්ෂණ තමයි හොඳ නැති අතරම කියනවා නම් ඊට වඩා අර ඇත්තටම තියෙන දේවල් ටික තියෙනවා නම් අපි ටික කාලයක් මේක කරගෙන යමු. මේකට කොහොමද කියන්නේ මේක තුල තියෙන අර ධනාත්මක ලක්ෂණ ටික බලලා ඒ ඒ ලක්ෂණ ටික ගැන පැහැදීමක් ඇති කරගෙන එහෙම වුණාම මේකේ ඇත්තටම කතාව තියෙන්නේ ඔයත් කරන භාවනාව මට අහගන්න ඕන කියන කතාව නෙවෙයි. එහෙම නැත්නම් අපි මේ කතා බහ කරන වෙලාවේදී අනිත් අතට මේක කියන්න ඕන කියන එක නෙවෙයි. මේකෙන් මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ අවංකවම භාවනාව කරනකොට ඔයත්න්ට හැබෑවටම සිද්ධ වෙන කාරණේ මොකද්ද කියලා අපිට තමන්ට තනියෙන් තේරෙන්න පටන් ගන්නවා. හේතුව මම පුතා මේ භාවනාව මේ මාර්ගය තුල බුදුහාමුදුරු කියලා දෙන ස්වාධීනත්වය. ඒ ස්වාධීනත්වය තුළ අපිට උගන්වන්නේ අත දීපා විහෙරත කියන වුන් වගේ ලක්ෂණ. Taman Tamanට දූපතක් වෙන ඉගෙන ගන්න. එතකොට ආන් ඒක වෙන එක ඔබ හිත ඇතුලේ තියාගෙනම කරන්න පුළුවන් නම් හොඳයි ඉතින් වැඩි. නමුත් අපිට ඒ තරමේ මතකයක් නැහැ දැන් අර මට මතකයි ඉස්සෙල්ලම අර කතා කරපුවාම කෙනෙක් කිව්වා අර කමඨාන් වார்த்தාව කියන්න ගිහිල්ලා අර මුල් ටික කියලා පස්සේ එකක් මතක් වෙලා කිව්වා. අන්න එතනින් තමයි අහුනේ මේක සිද්ධ වෙලා තියෙන විදිහ තියෙන්නේ කොහෙද කියලා. අන්න ඒ වගේ ලක්ෂණ ටික අර අපි දකින්නේ නැති කාරණා ටිකක් අහු වෙන්න බලනවා. ඔක හරියට පාඩම් කරනකොටත් බලන්න අපි ඉස්කෝලේ ගිය කාලේ අපි ගෙදර ඇවිල්ලා පාඩම් කරනකොට පාඩම් කලේ අපිට පාඩමේ හොඳට මතක තියෙන වෙලාවල්නේ. ඔය හරි ටීචර් හරි උගන්වපු ඒ ඒ මතක තියෙන ටික හොඳටම පාඩම් කරන්න බලනවා. අපි හිතමුකෝ ඔය වෙන පැත්තකට ඔළුව දාන්න හිතුවනම් කවුරු හරි ඔය කතා බහ කරන සින්දු කියන එකක් දිහා බලන්න හිතුවනම් ඒ වෙලාවේ දුගන්නලා තිබ්බනම් මොනවා හරි දෙයක් ඒ ටික ඇත්තටම ඔළුවට යන්නේ නැහැ. හේතුව අපිට ඒක හුරු නෑව. නමුත් ඒක හරියට මතක් කරන්නේ නැතුව මතකයට ගන්නේ නැතුව අපිට පාඩම සම්පූර්ණයෙන්ම කවර් කරන්න පුළුවන් කමකුත් අන්න ඒ වගේ එකකුයි මම බලාපොරොත්තු වුණේ. ඇත්තටම කියනවා නම් ඕක ඔය හේනිපුර නායක හමුදුරුවන්ගෙත් පොතේ තියෙනවා ඔය කියන කාරණාව කියලා පස්සේ ධම්මජීව සංසෝනත් ඕක ගැන කියනවා. ඉතින් ඒකින්ද මට ලොකු හයියක් එක පැත්තකින් ඉතින් ඕක හැමදාටම කරන්න ඕන කාරණාවක් හැටියට මම දකින්නේ නැහැ. කොහොම නමුත් අර විවේචන පොඩ්ඩක් පැත්තකින් තියලා මම හැමෝටම කියන්න කැමතියි අර ටිකක් මේක මේක කරලා බලන්න. Tamanටම තේරෙවි මේක තුල තියෙන වර්ධනය. පහුගිය දවසේ එක අම්ම කෙනෙක් කතා කරා. එයාම කිව්වා මම ලිව්වේ නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි එක දවසක ලිව්වා කියලා. ඉතින් ඒ ලියපු දවසේදී මීට කවදාටත් වඩා එයා භාවනාව තුළ තිබිච්ච දෙයක් තේරුම් ගත්තා. පස්සේ එහම ඒ වෙලාවේ මට පින්ගන්න මොදනා කරා. අනේ ආමුදුනේ ගොඩක් පින් ඔබ වහන්සේ මට මේක ලියන්න කියලා දුන්නාට. ඉතින් අන්න එහෙම එකක් තියෙන්න පුළුවන්. අපි යම්කිසි කාලයක් යනවනම් මේක පුරුදු කරන්න බලමු. යම්කිසි කාලයක් අපි මේක භාවිතා කරමු. අපිට අපේ අතීතයේ අපි ඒ කරපු විනාඩි 15ද 20ද පැයද ඒ කියන කාලය තුල 100%ක්ම කරපු දේවල් ටික මතකයට එනකම් අපි මේක කරන්න බලමු. අපිට අපි විවෘත වෙනකම් ඊට පස්සේ ඔක අපි නතර කරලා දාමු. හොඳේ සතිපට්ඨානය ගැන කියපු එකත් බොහොම හොඳයි අපි හිමීට කතා කරන්න බලමු ඒක ඇත්තටම හොඳ අදහසක් බොහොම ෂෝ එහෙමයි ස්වාමීන් වහන්ස කමඨහන් වාර්තා ලියන එක මට ගොඩක් ප්‍රයෝජනවත් ස්වාමීන් වහන්ස මට අර දැන් භාවනා කරන වෙලාවේ මට ඕනේ භාවනාව කරන්න අර මේකට හිත දාන්න නෙමෙයි ඉතින් ඒක පොඩ්ඩක් මම මේ මම උත්සාහ කරන්නම් ඒ කියන්නේ භාවනා කරන වෙලාවේ භාවනාවට හිත යොමු කරලා පස්සේ ඒ ඒ අත්දැකීම් ටික ලියන්න. සමහර වෙලාවට අත්දැකීමක් එනකොට මොකක් හරි මේ දැන් හිත වෙන දිහාකට ගිහිල්ලා ආපහු ගත්තා කියන කෙනකොට ඊට ඊට පස්සේ තව මතක් වෙනවා මේක මම ලියන්න ඕනේ. මේ මේ අත්දැකීම කියලා. එහෙමයි. එතකොට එතකොට නෝන අපි ඒක ගමු ඇත්තරම කියනවා නම් මේ හිත පිට යamak කියලා. පැහැදිලිවටම පොතේ ලියන එකකට වඩා ඒක හිත පිට යෑමක්. හැබැයි එකාතකට දැන් රාගයකට හෝ දේශයකට යනවට වඩා පොතේ ලියන්න කියලා හිත යන එක එකහතකට නිකන් සාපේක්ෂත්වයේ තුල මම හිතනවා හොඳක් තියෙනවා කියන. මොකද අර වගේ අපි ලොකු පපගාලක පටලවනවා. නමුත් මේ වගේ අදහසකින් මම හිතන්නේ නෑ වැරද්දක් වෙයි කියලා. හැබැයි මම හිතා ඊළඟ වතාවේදී ඔහොම එකක් වෙනකොට හිතන්න බලන්න මේකත් පිළිහිට පිට යෑමක්ම තමයි කියලා. එහෙම එහෙම තියෙන්න පුළුවන්. ඊළඟ වෙලාවල් වලදී ඒකට එහෙම හිත යනවනම් ඒකට සාදර වෙමු. සාදර වෙලා අපි හිතට උගන්වමු නෑ මෙහෙම දෙයක් වෙනකොට මේම එකක් මට හිතෙන්න ඕනේ නැහැ කියලා. අපේ හිත තරම් අපි කියන්නේ කහන කෙනෙක් නෑ වෙන කවුරුවත් තරම් වෙන කවුරුවත්. ඒක හින්දා හිතට ඊළඟ මොහොතේදී පොඩ්ඩක් උගන්වන්න බලමු. උගන්වන්න චුට්ට චුට්ට මේක මෙහෙම දෙයක් වෙනකොට ඊළඟ මොහොතේදී මට මෙහෙම දෙයක් මේ විදිහේ දෙයක් මතක් නොවෙනවා නම් හොඳයි වගේ කාරණාව. අන්න එහෙම වුණාම සමහරක් වෙලාවට පසු කාලීනව ওই විදිහට හිතට කරදර කරන එක අඩු වෙලා යනකොට. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ගොඩක් පිං සිද්ධ වෙනවා. ස්වාමීන් වහන්සේ ආ තිරුවන් සරණයි මම ගොඩක් වෙලාවට මේ වැඩ කරන ගමන් අරමුණු ඇති වෙන හැටි එක එක අරමුණෙන් අරමුණ ඊට පස්සේ ඒක නැති වෙන හැටි ආපහු අරමුණු ඇති වෙන හැටි අන්න ඒ විදිහට බලන් ඉන්න ඒ අරමුණු නිරෝධ වෙලා යන හැටි බලන් ඉන්න එක කරනවා මේ දවස්වල එහෙමයි එහි මේ කියන්න කොහොමද කරන්නේ? ඒ අරමුණු කෙරෙහි උපාදාන වෙන මොකක් හරි වැඩක් කරනකොට උදාහරණයක් කිව්වොත් මම කාරි ඇඳුමක රෙද්දක් කපනවා නම් ඒ මුල අවස්ථාවේ ඉඳලා අග අවස්ථාව වෙනති ඒක එක මොහොතින් මොහොත එක වෙනස් වෙන හැටි. ඒතකොට මගේ හිත යන්නේ දැන් මේක කපන තැනට. ඒ තැනින් තැනට ඒක හිතවිල්ල මාරු වෙන හැටි. ඊට මහනවා නම් මහනකොට එක මැස්මක් ඉවර වෙනවා. එතනින් ඒක ඉවරයි ආයි ඊළඟ එකට එනවා. අන්න ඒ විදිහට කරන ක්‍රියාවලියත් එක්ක ඒක අරමුණු වෙනස් වී යන හැටි ඒව නිරෝධ වෙන හැටි ඒ වැඩේ කරන වෙලාවට බලාගෙන ඉන්න මම පුරුදු වෙලා තියෙනවා. එහෙම. අම හිතනවා මේක ඒක ඔබතුමියගේ හිත එහෙම එහෙ දුවන්න පාර පෙන්නනවා කියලාද හිතන්නේ නැත්නම් එහෙම දුවන්නේ නැතුව වර්තමානයේ තුල ඉන්න පාර පෙන්නන වර්තමානයේ තුල ඉන්නවා දුවන්නේ නැහැ එහෙනම් එච්චරයි එහෙනම් එච්චරයි තෙරුවන් සරණයි ගොඩක් පින් හැඳුරන්නේ. හොඳයි. ඇත්තටම මම අවසානයේදී අර කතා කරපු අම්මා ගැන මට යමක් කිව්වොත් එහෙම මම ඒක ගැන මුකුත් කිව්වේ නැහැ. ඒ විදිහට අර අරමුණු මාරු වෙනවා කියන එක ඒ අම්මට තේරෙන භාෂාවෙනුයි කියන්නේ. ওই සතිපට්ඨානය තුළ වර්තමානය තුළ සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන කතාව එතුමියට තේරෙන ඒ ඒ ඒ භාෂාවෙනුයි මේ කියන්නේ. ඇත්තට මේක හොඳ දෙයක්. ඉතින් ඒ විදිහට සිහිය පිටවා ගන්න පුළුවන් තරමේ හිතක් හදාගෙන තියෙනවා නම් එතකොට ඒකේ තේරුම සාමාන්‍ය ජීවිතේට මේක අරගෙන ගිහිල්ලා තියෙන විදිය. භාවනාව භාවනාවට පාඩු වෙනවද කොහොමද දන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී පවා ඒකට ওই කියන සිහියට යන්න පුළුවන් වෙන විදිහේ දෙයක් හදාගෙන තියෙන විදිය. එහෙම නැත්නම් ඒ මතුවෙන දේත් එක්ක දැනුම් තේරුම් ඇතුව ඉන්න හිත හදාගෙන ඉන්න විත්තියකුයි මට නම් තේරෙන්නේ. මම හිතනවා ඒක ඇත්තටම හොඳ ලක්ෂණයක් කියලා. අර කල්පනාවක් නැතුව ඒ තියෙන එක අර කියන කියන ස්වභාවයෙන් මට මුලදි තේරුණේ කල්පනාවක්ද වද්දෝ කියලා. නමුත් නමුත් ඒ අම්මයි කියන වචන වලින් බලනකොට ඒක අර සිහිය ගැන ඒ සිහිය පවතිනවා කියන එක ගැන ඒ අම්මයි කියන එයාගේ වචන ටික මම හිතන්නේ ඇහුනේ. මම විශ්වාස කරනවා ඒක එහෙම එකක් නම් මේක ඇත්තටම හොඳ ලක්ෂණයක් කියලා. වර්තමානය තුළ කරන කියන දේවල් සිහියෙන් ඉන්නවා. අර රෙදි කපනකොට ඒක වෙනස් වෙන ස්වභාවය දකිනවා. ඒත් එක්ක ඉවත් වෙනවා. අන්න ඒව එකක් කියලා කිව්වා. ඇත්තට මේක හොඳ දෙයක්. බලන්න පුළුවන් තරම් ඒ වාර වැඩ කරනකොට වගේම කතා බහ කරනකොට ඊට පස්සේ සමහරක් වෙලාවට ඔබතුමීට යන්න පුළුවන් කමක් තියෙනවා නම් සිතවිල්ලටත් සමහර විට හොඳේ බල කරන්න යන්නේ මම මේකට සමහර විට ඉඳලා හිටලා වගේ පුළුවන් නම් හිත යොමු කරන්න ඒකට ගන්න බලන්න. හැබැයි බලහත්කාරයෙන් කරන්න එපා. අනිත් එක තමයි පුළුවන් තරම් පරයන්කයකට වගේ එන්න බලන්න. ඔය කියන වටපිටාවක ඉඳලා අඩුමතර මේ කෑම වෙලාවෙන් විනාඩියක් වගේ අරගෙන විනාඩි 5ක් කියනවා. ඒ වගේ අරගෙන චුට්ටක් කොහේ හරි පැත්තකට වෙලා චුට්ටක් අඩිලා එන්න බලන්න. එතකොට මම හිතනවා ඔය කියන ලක්ෂණත් එක්කනම් ගොඩක් හොඳ භාවනා අත්දැකීමකට යන්න පුළුවන් වෙයි. ඒ ඒ කමඨාන් වර්තාව ගැන මුකුත් මට කියන්න බැරි වුණා. ඒකින්ද මම මේ වෙනම ආයෙත් කතා කරන්නේ ඊළඟ සමහර බොහොම පින් සිරුවන් සරණයි. සිරුවන් සරණයි ස්වාමින් වහන්සේ. ඕනේ. අවසරයි ස්වාමින් වහන්සේ මම අර ඉස්සෙල්ල ප්‍රශ්නය අහලා මම දැන් ස්වාමින් වහන්සේ කිව්වනේ හුස්ම දැනෙන වෙනත් තැනකට අවධානය යොමු කරමින් ඉන්න කියලා. හ්ම් මට ඒක අපහසු වෙයිද කියලා හිතනවා ස්වාමින් වහන්සේ එහෙම. නෑ ආමේ මම කිව්වේ හුස්ම දැනෙන වෙන තැනකට හිත යොමු කරන්න නෙවෙයි. අර හිත කෝණික කරලා තියෙන එක පොඩ්ඩක් අයින් කරගත්තොත් හොඳයි කියන යෝජනාවයි මම කළේ. ඒ කියන්නේ හිත අපි හිතට අපි බල කිරීමක් ඔව් අවසරයි. හිතට බල කිරීමක් කරලා තියෙනවා කියන්නකෝ නාසිකාග්‍රේ විතරක් දැනගන්න එක හොඳයි කියලා. එහෙමයි ස්වාමී. ඔව් ඒක ඒ ඒ ඒ අදහස අයින් කරගත්තොත් හොඳයි කියලායි මගේ යෝජනාව තියෙන්නේ. මොකද ඒකම ස්ථිර අදහසක් හැටියට එතකොට හිතේ තියෙන්නේ. නමුත් භවනාව තුළ හිත වැඩිලා තියෙන්න පුළුවන් ඒ ස්ථිරත්වයක් ඉක්මවා ගිය ස්වභාවයකට. එහෙම නැත්නම් ස්ථිරත්වයක් බලාපොරොත්තු නොවන නැත්නම් අනිත්‍යතාවයේ තේරුම් ගන්න මනසකට හිත ඇවිල්ලා තියෙන්න පුළුවන්. නමුත් අපේ අර පුරුදු කරලා තියෙන මනසක් තියෙනවා නම් ස්ථිර තත්වයක් තියෙන්නම ඕන කියලා. අන්න ඒක ඒ ඒ ඒ ඒ ඒ යන්න පුළුවන් ගමනට බාධාවක් වෙන්න පුළුවන්. වැටකඩුල්ලක් වෙන්න පුළුවන්. ආන් ඒකින්ද මම කියන්නේ අර හිතාමතාම වෙනම තැනක් බලන්න කියලා එකක් නෙවෙයි යන්නේ. අර නාසිකාග්‍රයටම හිත යොමු කරනවා කියන එකෙන් අපි ඒ ඒ අදහස චුට්ටක් බැහැර කරන්න බලමු කියලා මගේ යෝජනාව තියෙනවා. එතකොට අපි හිතුවෙන් ඇත්තම කියනවා නම් අර පරිමුඛන් සතිය උපට්ඨපෙත්තා කියන ඒ අදහසට තමයි සිහියට ප්‍රධාන තැන දෙනවා කියන කාරණාවට තමයි. අන්න එතකොටම අපටම තේරෙයි සිහියට ප්‍රධාන තැන දෙනවා කියන එක භාවනාවේදී අරගෙන ආපුවාම ඕක ඊළඟට සාමාන්‍ය ජීවිතේටත් අපිට ප්‍රයෝජනවත් වෙන්න පටන් ගන්නවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට පරයන්කේට වාඩි වුණාම ස්වාමීන් වහන්සේ ටිකක් සැහැල්ලු සිතකින් එහෙමයි. ඒ කියන්නේ හරියටම දැන් අපි අවස් අසරේ මට දැන් මේක අම අම ඔබතුමී කියන්නේ මම ඉස්සෙල්ලා අහගෙන ඉන්නවා. රිසියන් කියන්න බෑ. දැන් ස්වාමීන් වහන්සේ මම පරයන්කේ වාඩි වෙලා ඉන්නකොට ඒ ටික සාමාන්‍ය සැහැල්ලු සිතකින් නාසිකාග්‍රේට අවධානය යොමු කරගෙන ඉන්නවා. එහෙම නේ ස්වාමීන් වහන්සේ. ඔන්න ඔතනයි පොයින්ට් එක තියෙන්නේ. අපි පාඩි වෙලා ආනාපානය බලන්න උත්සාහ කරනවට වඩා ආනාපානයට අපි ගාවට එන්න ඉඩ දීලා ඉන්නවා. අපි කියමු වාඩි වෙලා ඔහේ ඉන්නවා කියලා කියන්නේ. එහෙම කිව්වොත් එහෙම කිව්වොත් වාඩි වෙලා ඔහේ ඉන්නවා කියලා කිව්වොත් එහෙම අර අරමුණක් කරන්නේ නැතුව නාසිකාග්‍රය දැන් අපි කාලයක් තිස්සේ නාසිකාග්‍රයම අරමුණු කළානේ. එතකොට ඒක දන්නවා හුස්ම කියලා කියන්නේ මොකක්ද? හුස්ම තියෙන්න පුළුවන් ප්‍රදේශ මොනවද? කොහොමද කොහොමද කියලා. එතකොට දැන් අර අපි භාවනාවට වාඩි වෙච්ච ගමන්ම අරමුණු කරන්නේ නැතුව අපි හුස්මට අපිට හුස්මට අපි ගාවට එන්න නැත්නම් හුස්මට අපිව තේරුම් ගන්න හුස්මට අපි ඉස්සරහා ප්‍රකට වෙන්න ඉඩ දීලා බලාගෙන ඊට කලින් අපි හුස්ම හඹාගෙන ගියා වගේ දෙයක් කරලා තියෙනවා නම් අර කියන විදිහේ නාසිකාග්‍රයම අරමුණු කරලා මගේ යෝජනාව තියෙන්නේ දැන් අපි මේ විදිහට අර හඹාගෙන යන එකෙන් චුට්ටක් නිදහස් වෙමු කියලා. පරයන්ගේට වාඩි වෙලා මොහොතක් නිස්කලංකේ ඉන්නවා. ඇහෙන ශබ්ද බද්දයක් තියෙනවා නම් තියෙන්න දෙනවා. ශරීරයේ දැනෙන මොන හරි දෙයක් තියෙනවා නම් තියෙන්න දෙනවා. අර ග්‍රැජුවලි කියනවා වගේ අර ක්‍රමානුකූල භාවයකට චුටි චුටි චුටි චුටි චුටි චුටි හුස්මට ප්‍රකට වෙන්න ඉඩ දෙමු අපි. අන්න එතකොට මම හිතනවා අර ස්වභාවික විදිහේ හිතට මුකුම මොකක් මොකක්වත් අර කේන්ද්‍රික භාවයක් නැතුව අර කෝණික භාවයක් නැතුව හිතට විවෘත මනසකින් හිතට විවෘත භාවයකින් ඉන්න අපි අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට ආස්වාසය ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක ප්‍රකට වෙන එකම සමහරක් වෙලාවට නාසිකාග්‍රේ වෙන්නත් පුළුවන්. කමක් නැහැ. නමුත් මගේ යෝජනාව තමයි අර නාසිකාග්‍රේහි විතරක්ම ආනාපානය බලන්න හිතනවා කියන ඒ සංඥාවෙන් ඒ අදහසෙන් අපි නිදහස් වෙමු කියලා. තේරුණාද? දැන් නෑ එහෙම කිව්වා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ සමහරලාට හුඟක් කියලාට මම එහෙම තමයි කරන්න උත්සාහ කරන්නේ. සක්මන් කරලා පර්යංකයට වාඩි වෙච්ච ගමන් ආස්වාසේවත් මුකුත් ආස්වාස ප්‍රස්වාසේවත් මුකුත් නෙමෙයි නිකන් එකපාරටම සැහැල්ලුවෙන් මම ඉන්න එක විතරයි මට තියෙන්නේ මම තමයි එතකොට නාසිකාග්‍රයට හිත යොමු කරන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ අපි කොහොමද ඉරියව්ව මාරු කළාට පස්සේ ශරීරය ඒකට මූලිකව අපි කියමු පාර ටික පළපදියම් වෙන්න නිකන් සෙටල් වෙන්න කියන අන්න එහෙම වෙන්න පොඩි වෙලාවක් ගන්න පුළුවන් ඒත් එක්ක අපි අපිට නිදහසේ ඉන්න පුළුවන් නම් හිතන්න මෙහෙම එකක්. හරි. ශරීරයත් නිදහසේ තියාගෙන එහෙම ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් ආනාපානයක් ගැන විශේෂ විදිහකින්ම හොයන්න බාගදා නූමනා වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් මෙහේ අර සක්මන් කරපැත්ත මාතිර කිව්වා හාමුදුරනේ සක්මන් භාවනාවේදී හොඳට හිත තැම්පත් වුණා වාඩි වෙලා පරයන්කට ආවට පස්සේ ආනාපානේ හරි කරදර කරා කියලා. හේතුව තියෙන්න පුළුවන් දැන් සක්මනේදී අපේ හිත ගොඩක් ශරීරයේ තුල තියෙන ශරීරයේ බාහිර පැත්ත බාගදා බාහිර පැත්ත ගැන හොඳ අවධානයක් සිහියක් ඇති කරගත්ත වෙන්න පුළුවනේ. නමුත් අපිට භාවනාවට වාඩි වුණාට පස්සේ අර අර අර වගේ අර ක්‍රියාවලියක් නැති ඉන්න ක්‍රියාන්විතයක් නැති ඉන්න ඌමනා වෙනවා. තව මොකක් හරි මේකේ අභ්‍යන්තරයකට වගේ රින් ගන්නවා. නමුත් හිත පුරුදු කරලා තියෙන්නේ අර බාහිර තියෙන ශරීරයේ තියෙන ඒ කොටසත් එක්ක ඉන්න විතරක් වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී තමයි අපි අර හිතට බලවත්කාරයක් කරන්නේ බලපෑමක් කරන්නේ නාසිකාග්‍රයට යා යුතුමයි කියලා. ඉතින් මගේ යෝජනාව තමයි ඒ විදිහට අර අර හිතාමතාම යොමු කරන බව අයින් වෙන්න ඉඩ දෙමු කියලා. එහෙම නැත්නම් ඊළඟ වතාවදිත් බලන්නම් එතනට හිතාමතාම හිත අරන් යන්න ඕනද? එහෙම නැත්නම් හිත හිතාමතා කරන්නේ නැතුව නොහිතාම ස්වභාවිකවම ඒ තැනට ඉබේටම යනවාද කියලා. ඉබේටම යනවා යනවා සහ හිතාමතා කරනවා කියලා කියන්නේ මේ දෙකක්නේ. එක එහෙමයි එතකොට ඕ අපි ඊට පස්සේ බලමු අපේ හිතේ කොහොම හැසිරීමක්ද ওই කියන අවස්ථාව වෙනකොට තියෙන්නේ කියලා. සමහර කෙලාට මුලදී හිතාමතා යන්න පුළුවන්. පස්සේදී ආ එහෙම නොවෙන්නත් පුළුවන්. අන්න එහෙම වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි බලමු අපේ සිහියේ දියුණුව සිහියේ තියෙන වැඩිම වර්ධනය මොන විදිහකටද මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින්නේ කියලා. හොඳයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් පැහැදිලි ස්වාමීන් වහන්සේ. සේරුවන් සර්ණයි ගොඩාක් පින් සිද්ධ වෙනවා දැන් අර දැන් දැන් සිහියෙන් වැඩ වැඩ කටයුතු කරනකොට එතන සතියනේ තියෙන්නේ දැන් ඒ දැන් අර ඒ කියන්නේ මේ ඉස්සරහට යනකොට ඉස්සරහට යනවා ඇඳුම් අඳිනකොට ඇඳුම් අඳිනවා කපනකොට කපනවා එහෙම එහෙම සතියෙන් ඒක බලනවා එහෙම ඒ සතිය ඒක සීයෙන් කරනවා ඒකට සතිය කිව්වට සම්පජඤ්ඤය වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ ඊයේ දියුණු වීම පටන් ගත්තාම සම්පජඤ්ඤය කොහොමද ඇතිවීමක් තියෙනවා අපේ ධමවිචය කියලා කියන එක ඇති වෙන එකක් ඇති කරගන්නේ එකට වඩා. නමුත් සම්පජන්‍ය තුල තියෙන ලක්ෂණ කීපයක් තියෙනවා. ඒ ලක්ෂණ තමයි උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. උපතක් තියෙනවා, පැවතීමක් තියෙනවා. නෑ, පැවතීම තුල වෙනස් වීමක් තියෙනවා. වගේම නැතිවීමක් තියෙනවා, විනාශ වීමක් තියෙනවා. අන්න ඒ ලක්ෂණ ටික තමයි සම්පජන්‍ය තුල වැඩෙන්න පටන් ගන්නේ. එතකොට සිහිය තුල තියෙන මූලිකම දේ තමයි අපි දකිනවා කියන එක විතරක් වෙන්න පුළුවන්. නමුත් පස්සේදී ඒ දකින්න එක තුලට අපි පළපදියම් වෙන්න වුනහම ඒ දකින්න එක වඩා වර්ධනය වෙන්න වුනහම අපි දකින්න පටන් ගන්නවා මේක තුල ඇතිවීම සහ නැතිවීම කියන්නේ. ඇත්තටම කියනවා නම් ඇති වෙවි නැති වී යනවා කියන්නේ. ඔන්න ඔහොම එකක් දකින්න පටන් ගන්න. එතකොට තිතස්ස අඤ්ඤසත්තම් පඤ්ඤායති කියන කාරණාව හොඳටම විග්‍රහ වෙනවා. ඔය කියන තිතස්ස අඤ්ඤසත්තම් පඤ්ඤායති වගේ එක තමයි සිහියට වැටෙන්නේ. එතකොට අර උපාදෝ වයෝ කියන දෙක වගේ දෙක එකතු වෙනවා සම්පජඤ්ඤයට. මම දන්නේ පාලියෙන් ඊටික මම කිව්වේ. කොහොම නමුත් අපි හිතන විදිහේ අපි ඉගෙනගෙන තියෙන විදිහට සිහිය ඇති වුණාට තාමත් අපි අර ස්ට්‍රගල් වෙනවා තාමත් අපිට ප්‍රශ්න තියෙනවා සම්පජඤ්ඤ කියන එක අපි බාහිරින් හිතාමතා කරන්න ඕන දෙයක් හැටියට ඒක කියන්නේ හිතන්න ඕන හැටියට සම්පජඤ්ඤ ගැන දේශනාවල් වල කියලා දීලා තියෙන්න පුළුවන් මෙන්න මේකයි මේකයි මේකයි තමයි තියෙන්නේ කියලා නමුත් සතිපට්ඨාන සූත්‍රයත් එක්ක අරගෙන ඒ ඒ කාස්තේ කරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක තුල මේ තියෙන කාරණේ ගැන අවබෝධයෙන් ඉන්නකොට හොඳ දැනුවත්කමකින් ඉන්නකොට එයාට තේරෙන්න ගන්නවා මේක තුල තියෙන්නේ ඇතිවිවි පැවති නැති නැති විවි යන එහෙම කාරණාවක් කියලා. අන්න ඒ කොටස අයිති වෙයි යම් සම්පජන්්‍ය. හැබැයි සිහිය තියෙන ප්‍රමාණයට සම්පජන්්‍ය කොහොමත් දියුණුවීමක් තියෙනවා. නමුත් සිහිය තුල අර සංගතක එකතු වෙලා තියෙන සිහියකට වඩා සංගතක මුකුත් නැති නිදහස් නිවහල් සිහියකට සම්පජඤ්ඤයේ උපරිම ස්තරය මනාකොට තේරෙන්න පටන් ගන්න ඉන්න එහෙම ලක්ෂණයකුත් තියෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට කිව්වොත් අර බොජ්ජංගම ආශ්‍රය කරගෙන කතා කළොත් එහෙම දැන් බොජ්ජංග වල පළවෙනි රෝමක් කියන්නේ ඒක තුල සතිය තියෙනවා. එතකොට ඒ සතිය පරිපූර්ණත්වයකට යම් විදියකටපත් වුණාට පස්සේ ධම්මවිචය ඇති වෙන්න පුළුවන්, වීරිය ඇති වෙන්න පුළුවන්, ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්, අසදි කියලා කියන මුදු සහැල්ලු භාවය ඇති වෙන්න පුළුවන් ඊළඟට හිතේ තැම්පත්කම සමාධිය ඇති වෙන්න පුළුවන් වගේම ওই ටික රැක ගන්න උපේක්ෂාවක් ඇති වෙන්නත් පුළුවන් බුදුජානන් වහන්සේ එතනදි කියනවා තස්මින් සමේ සති සම්බොජ්ජංගෝ ආරද්ධෝ හෝති කියලා එතනදිත් එතකොට අර කියන උපේක්ෂා තියෙන තැනට ආපුවට බුදුහාමුදුරු දේශනා කරනවා සතියක් ඇති වෙනවා කියලා. එතකොට ඒකේ තේරුම ඒ කියන සතිය අර මූලිකව තිබ්බ සතියට වඩා ඇත්තටම කියනවා නම් ගොඩක් වෙනස්. මොනවද වෙනස? ඒ සතිය තුල තියෙනවා ධම්මවිචය, වීරිය, පීටි, පස්සද්දී, සමාධි, උපේක්ඛා කියන ඒ ලක්ෂණ ටික ඔක්කොම ගැඹෙච්ච සතියකුයි ඊළඟට තියෙන්නේ. අන්න එහෙම කාරණාවක් ගැන කියන්න වෙනවා. ඉතින් අම්ම ඒ වගේ අර සතිය මූලිකව සාමාන්‍ය ජීවිතය තුළදී වැඩ කටයුතු කරනකොට ඇති වෙන ප්‍රමාණය තුළ අපි අත හිතන්න නාකයි අපි හිතන්න නාකයි මේක අර පරිපූර්ණම සතියක් කියලා. ඒ වගේම අපි ඒ කරන හැම දෙයකදීම අර සූත්‍රයක් හෝ දේශනාවක තියෙන ආකාරයට එහෙමම කටයුතු වෙනවා කියලා මම හිතනවා සලකන එකත් හොඳමදී කියලා. කොහොම නමුත් විශ්වාසයක් ඇතුව මේ කටයුතු කරගෙන යනකොට සතිපට්ඨානයට අනුව අපි ජීවිතේ පුරුදු කරන්න වුණාම සතිපට්ඨානය කියන තැනට අපේ හිත වැටෙයි. සිහිය පිහිටුවාගෙන ඉන්නවා කියන තැනට අපි වැටෙයි. අපි කිට්ටුවේ, අපි ලඟ වෙයි. එතකොට සිහිතු පිහිය පිහිටුවාගෙන ඉන්නේ මේ තියෙන වේදනා සංඥා සංකාර මනසිකාර ඔය ඔය කාරණාවල් හඳ තමයි. එතකොට ඒවත් එක්ක සිහිය පිහිටුවාගෙන ඉන්නකොට අපිට තේරෙන්න පටන් ගනී. අපි මේකන ගනීවි. මේ වගේ ඉපදීමක් නැත්නම් ඇතිවීමක් තියෙනවා. පවතින ස්වභාවය තුළ ඇත්තටම වෙනස් වීමක් තියෙනවා. කොහොමත් ඒ වගේ නැතිවීමක් වෙනස් වෙලා යෑමක් තියෙනවා කියලා. ඒක බාහිරින් අපි හිතුවා හෝ නොහිතුවා ඇත්තටම තියෙන කාරණාවක්. කාරණේ වෙන්නේ අපි ගොඩක් වෙලාවට කරන්නේ තියෙන සිහියට අපේ සිතුවිල්ලක් හරි අපි දන්න කියන කාරණාවක් හරි එකතු කරගෙන මතකයක් හරි කොහොම හරි හදාරපු දෙයක් හරි දාගෙන ඊළඟට කල්පනාවකට පටන් ගන්නවා උගඩක් වෙලාවට. එතකොට සිහියෙන් පණිනවා වර්තමාන මොහොතෙන් පණිනවා ආපහු වර තොරතුරුන් කියන්නේ කල්පනාවට. ඒක සාර්ථකයි කල්පනා කරන එකත් එක්තරා විදිහකට ධර්මානුකූල මෙනෙහි කිරීමක් තමයි. ඒ වුණාට සතියෙන් පිටයි. ඒ වුණාට ඒක සතිපට්ඨානෙන් පිටයි. සතිපට්ඨානේ කියලා සම්පජන්‍ය වැඩෙනකොට ඒකේ කාරණාවල් අපිට තේරෙන්න පටන් ගන්නවා. සරල විදිහටම කිව්වොත් එimhe සාමාන්‍ය ජීවිතයේ සිද්ධ වෙන දේවල් අපි අර ඉමෝෂනලි ඒකට ඇටච් වෙන්නේ නැතුව ඒක කරන්න ඕන ඉමෝෂනලි කියන ඕ ඕ ඕ ඉමෝෂනලි ඒ වගේ එහෙම එහෙම වෙන්නේ නැතුව ඒක සිද්ධ කරන්න ඕන සිද්ධ කළ යුතු ප්‍රමාණය දැනගෙන ඒ අනුසාරයෙන් කටයුතු කරන්න අපි ඉගෙන ගන්න පටන් ගන්නේ. එහෙම නැතිව නම් කටයුතු කරන්නේ ඒක තුළ තියෙන්න පුළුවන් අර අර වගේ අර මොකක් හරි අල්ලා ගැනීම. ඉන්නේ ඒ අල්ලා ගැනීම තියෙන ඔය කියන ඉමෝෂනල් නැත්නම් අර හැඟීම් කර භාවයන් එක තමයි. අන්න එතන තමයි මමත්වයා හිර වෙලා ඉන්නේ. අන්න එතන තමයි අයෝනිසෝ මනසිකාරය රජ කරන්නේ. අන්න එතන තමයි සම්පජන්‍ය කියන ක්‍රියාවලිය ක්‍රියාත්මක. බොහොම පිං සාමනා සාදු සාදු.